මැතිවරණ කොමසාරිස්තුමාට විශේෂ බලතල නීතියෙන් පණවණ්ඩෝනේ මැතිවරණයක් ඉවරුණාට පස්සේ සතියක් හෝ දෙකක් රටේ ජනතාවට ආනියක් සිදුවීම වැළැක්වීම පිළිබඳ පූර්ණ බලතල පවරනව නම් කිසිම ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්නේ නැහැ මොන පක්ෂය ආණ්ඩුව බලයට ආවත් ඉලෙක්ෂන් එක තියන්නේ කමිෂන කමිෂනර් තමයි වග කියන්න ඕනේ මිනිස්සු ගිහිල්ලා ඡන්දය දුන්නට කමිෂනර් තමයි වග කියන්න ඕනේ රැස්වීම පවත්තලා ඡන්දය තිබ්බට එහෙනම් කොමසාරිස්තුමාට පශ්චාත් මැතිවරණ සිදුවීම් වැලක්වීමට හැකි පූර්ණ බලතල නීතියෙන් ඇති කරනවනං වඩාත් හොඳයි